ඊ අපි කතා කරපු විදිහට රූපාරෝප ධ්‍යාන අෂ්ට සමාපatti එහෙම නැත්නම් ඒ කසින අටම අෂ්ට සමාපත්තියට දාලා ඒක හොඳට වශී කරගෙන ඊට පස්සේ අර කියන දිබ්බ චක්කු ඥාන වගේ ලබා ගන්නත් පුළුවන් ඒකත් ඒකට කියනවා සාසන අලංකාරයක් කියලා. චිත්තාලංකාරය පිණිස. භාවනා කරන කෙනෙකුට ලැබිච්ච විභූෂණයක් ඒක. චිත්තාලංකාර වෙනස පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් එහෙම පාවිච්චි කරපු ස්වාමීන් වහන්සේලා තමයි ඒ ඉදි ප්‍රාචාර වලට ප්‍රධාන තැන ලබාගත්ත මහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ නැත්නම් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ එහෙම නැත්නම් චක්කුපා මේ මේ චූර්ල පන්තක ස්වාමීන් වහන්සේලා පුදුමාකාර මේ ශාසනයේ ඒ සූරකම් හුරුබෝටිකම් දක්ෂකම් පෑවා. ඒකට සර්වචන් සඳහන් කරේ චිත්තාලංකාරයේ මේස මේ සමාධිය වඩනවා. ඒ දෙවෙනි පාර. ඊට පස්සේ මේ යෝගාවචරය මේ තාම ditthi dhamma වශයෙන් සුඛේ ලැබුවට එහෙම නැත්නම් මේ චිත්තාලංකාරයේ පිණිස දිබ්බජක්ඛු ඥානෙ ලැබුවට සර්වඥාන්සේ සඳහන් කරන වගේ කෙලෙස් කැපීමක් නම් වෙන්නේ <clears throat> කෙලෙස් වලට මුහුණ දෙන්නෙත් නැහැ කෙලෙස් එනකොට ධානයට පලියට යටත් පලියකට අරසා වෙලා ඉන්නා වගේ ඉබි කට්ටට යට වෙලා ඉන්නා වගේ ධානයට හැංගිලා ඉන්නවා කෙලස් කැපීමක් වෙන්නේ නිසා ශාසනය වශයෙන් මේ ලැබිච්ච ධානයෙන් වැඩ ගැනීමක් වෙන්න ඒක යතුරු දාලා කබඩයක් ඇතුළේ තියලා තියෙනවා. අරසා වෙනවා. අරසා වුණාට ඒක වැඩ ගැනින්නේ එහෙම කරන්නේ නැතුව ආයුධයක් තියෙන්නේ වැඩ ගණ්ඩයි කියලා ඒකෙන් වැඩ ගන්න ක්‍රම දෙක තමයි මේ ජීවිතයේදීම තමන් ළඟ තියෙන ඒ අනුසය කෙලෙස් එහෙම නැත්නම් తాවකාලික යට කරපු මතු කරගත් යට කරගත්ත මේ පරිඋත්ථාන කෙලෙස් වලට ආඩ්‍ය වෙලා සීල ශික්ෂාවෙන් ආඩ්‍ය වෙලා සමාධි ශික්ෂාවෙන් ආඩ්‍ය වෙලා ඒකට මූණ දෙන වැඩ පිළිවෙල තමයි විපස්සනා කරනවා කියලා කියන්නේ. ඉතින් මේ සමාධිය පාවිච්චි කරන්න පුළුවන් අන්න වගේ කෙලස් කැපීම සඳහා. ඒකට බුදුරජාණන් වහන්සේ සල්ලේක ප්‍රතිපදාව කියලා සඳහන් කරලා තියෙනවා. සල්ලේ කියලා කියන්නේ කෙලස් වලට මතුවෙන්න ඇරලා සාමාන්‍ය ජීවිතය ගත කරන කෙලෙස් මතුවෙන්න ඇරලා කෙලෙස් වලට බය වෙන්නෙත් නැහැ. ඒ තමන් ළඟ තියෙන සීල ශික්ෂාවෙන්, සමාධි ශික්ෂාවෙන්, විපස්සනාවෙන් ඒ කෙලෙස් ඉක්මවනවා. ඒ කෙලෙස් යටපත් යටපත් කරනවා විතරක් නෙමෙයි කෙලෙස් කපලා දානවා. අන්න ඒ විදිහට සල්ලේකං අච්ඡන්තේන අපමත්තේන භික්ඛුනා කප්පියේහින කාතබ්බං ආමිෂත්ථාය ලෝලතා කියලා අපේ ලොකු ස්වාමීන් වහන්සේ ගාතපදයක් හොයලා දාලා තියෙනවා අපේ යෝගාශ්‍රම සංස්ථා විවස්ථාවට. සල්ලේකං අච්ඡන්තේන අපමත්තේන බික්කුණා. මේ සල්ලේක ප්‍රතිපදාව අත්‍යන්ත වශයෙන් ගරු කරන ප්‍රමාද භික්ෂුව කටයුතු කළ ආකාරය ගැන සර්වචාන්සේ සඳහන් කළා තියෙනවා. කප්පියේ හින කාතබ්බා ආර්මිසත්තාය ලෝලතායි. ඒ භික්ෂුවට කැප දේවල් තියෙනවානේ. ඒ භික්ෂුවට දායකයන් විසින් පූජා කරන සිවුරු කැපයි. පානසකුලෙන් ලබා ගන්න සිවුර කැපයි. පින්ඳ පාතෙන් ලැබෙන ආහාර ටික කැපයි. එහෙම නැත්නම් දායකෙක් ඉන්න කියලා බෙදලා දෙන දාහනේ කැපයි. ඒ වගේම කවුරුර ඇවිල්ලා මෙන්න මෙතන වැඩ ඉන්නේ කියලා සීනාසනක් පූජා කරොත් කැපයි. එහෙම නැත්නම් බෙහෙත් පිළිකර කැපසරුක් ක්‍රමෙන් ලබා ගත්තම කැපයි. ඉතින් ඒ සල්ලේඛය ගරු කරන භික්ෂුව ඒ කැපව ලැබෙන දේටවත් ආශා කරන්නේ නැහැ. කැපසරුක්කමේට ලැබෙන සිව්පසේටවත් මම මාගේ කියා ගන්න යන්නේ ප්‍රයෝජන සලකලා පාවිච්චි කරා Taman ගමන ගියා. එහෙම නැතුව අකැප වස්තු හොයන්න යන්නෙත් නැහැ. කැප වශයෙන් ලැබිච්ච දෙයට ගෞරව යටපත් වෙන්නෙත් නැහැ. ඒක ආඩම්බරයට ගන්නෙත් නැහැ. ඒ නිසා මේ සල්ලේක ප්‍රතිපදාව කියලා කියන්නේ ඒ පුරුක ස්වාමින් වහන්සේගේ උපමාවකට කියනවා නම් කෙලින්ම යුද පිටියට ගිය සෙබලෙක් වගේ එයා බංකරකේ නැත්තම් බැරක්කේ ඉන්න මොබිලයිස් වෙච්ච නැති සෙබලෙක් වගේ නෙවෙයි කෙලින්ම ඉන්න යුද පිටියේ එයා දන්නවා හතුරත් එක්ක මුණට මුරු දාලා හටන තියෙන්නේ හතුර ඉස්සරහට මම පරාදයි මං ඉස්සරහට හතුර පරාදයි ඒ නිසා එයා ලෙලවගත්ත කඩුවක් සහිතව යුද්ධයට යන්නේ කාගවත් අරසාවක් ඇතුව නෙමෙයි. Tamanne අතුරකින් කිසිම අරසාවක් නොලැබෙන බව දන්නවා. අනිත් වගේ යුදට වන් ඇතකොසේ කෙලස් භූමියට බහැපගත්ත යෝගාවචරයා සමාධියෙන්වත් අරසාවක් අපේක්ෂා කරන්නේ ඉතිතම සුඛයක් කරගෙන තටු පුරවන හැංගිලා ඉඳ තරක් නෑ යුදුවට ගියාට පස්සේ අන්න ඒ වගේ තමයි ඒකේනා සති සම්පජාඤ්ඤයට පෙළඹෙන්නේ වෙත පැමිණෙන සියල්ලට තමන් වෙත පැමිණෙන සියලු අරමුණු වලට අප්‍රමාදීව කටයුතු කරනවා. ඉතින් ඒකට සර්වඥාන්සේ සඳහන් කළා කියනවා මේ ලැබිච්ච සමාධිය සති සම්පජඤ්ඤය පිණිස පාවිච්චි කරන්න පුළුවන්. අර වගේ ධිට්ඨ ධම්ම සුඛේ වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඥාන දර්ශන වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. මේ දෙකම අපි කියනවා සමතේට බර. සපයට බර. සුඛයට බරව පාවිච්චි කරනවා. නමුත් ඒක ක්‍රියාවත් කරන වැඩ පිළිවෙල තමයි මේ ඇතිවෙච්ච සමාධිය නැවත සති සම්පජඤ්ඤය පිළිස පාවිච්චි කරනවා. ඉතින් අපි දන්නවා සාමාන්‍ය ධර්ම ප්‍රවාහයේ හැටියට සති සම්පජඤ්ඤය නිසයි සමාධිය ලැබිලා තියෙන්නේ. ඒ නිසා ඒ ලැබිච්ච සමාධිය සුඛේ පිණිස පාවිච්චි කරනවා කියන එක තමයි තර්කයට අනුව යන්නේ නැත්නම් රීකිය ක්‍රමයට තේරෙන්නේ. නම සර්වචාන්සේ සඳහන් කරලා තිනවා සති සම්පජඤ්ඤය හරහා උපයපු සමාධිය නැවත ආයෝජනය කරලා ආයෙත් සති සම්පජාඤ්ඤය වර්ණ කරනවා. සති සම්පජාඤ්ඤය රේන්ෆෝස් කරනවා. සති සම්පජාඤ්ඤය තවත් බලවත් කරනවා. මෙන්න මේක තමයි යෝගාවචරයා දවසින් දවස දවසින් දවස යෝග ජීවිතයේ සූර වෙනවයි කියලා කියන්නේ. යෝග ජීවිතයේ හුරුබූටි වෙනවයි කියලා කියන්නේ. ලැබිච්ච සතිය සති බලයක් පාඩපත් කරන්න උත්සාහ කරනවා. සති සම්බොජ්ජංගයක් පාඩපත් කරන්න උත්සාහ කරනවා. සති අංගේ පාඩපත් කරන්න උත්සාහ කරනවා. එයා එතකොටත් සති ඉන්ද්‍රිය සති බලය බවට පත් කරගන්න. නමුත් දන්නවා මේ සතිය මේට වැඩිය බලවත් කරන්න පුළුවන්. මේට වැඩිය කසකවා ගන්න පුළුවන්. ඒ කසකවා ගැනීමට සතිය සමාධිය නැති කරන්න බෑ. සමාධිය තියෙන කෙනා දැන් මේ ඇතිවෙච්ච සතිය ගැන සතුටටපත් වෙන්නේ තව බලවත් සතියක් ඇති කරගන්න ඕනේ කියලා සති බලය සති සම්බොජ්ජංගය පාඩපත් කරනවා. ඉතින් ඒකට කියනවා මේ අත්තිබික්කවේ සමාධි භාවනා අති සම්පජඤ්ඤාය සංවත්තති කියලා. සති සම්පජඤ්ඤේ පිණිස මේ සමාධිය ආයෝජනය කරනවා. ඉතින් මේක මේ හොඳ බිස්නස් දන්න මිනිස්සේ අනික් කට්ටිය බය වුණාට එයා බය නැතුව Taman අතේ තියෙන සල්ලි දාලා මේ බිස්නස් එක හරියට හරියන බව දන්නවා. අනතුරුදායක තත්ත්වයට තේදී ආයෝජනයක් කරලා අවස්ථාවේ හැටියට වෙනද පොළේ උපරිම ලාභය ලබා ගන්න කෙනෙක් වගේ ලැබිච්ච සමාධිය සැකපිනිස ධිටතම සුඛ වෙනස පාවිච්චි කරනව නෙවෙයි. ඒ සමාධිය නැවතත් සති සම්පජඤ්ඤයට ආයෝජනය කරනවා. උදාහරණයක් වශයෙන් කියනවා අපි පරියන්ක භාවනාවක් ගත්තා. සක්මන් භාවනාවක් ගත්තා. අපි සක්මන් භාවනාවේදී මේකට ගොඩක් නිදර්ශන කරුණු තියෙනවා. සක්මන් භාවනාවේදී අපිට තේරෙනවා මේ කෙලවරට යන්න ඉස්සලා හැල්මේ සක්මන් කරගෙන යනකොට හොඳට සමාධිය තියෙනවා. හැරෙන්න යනකොට කැඩෙනවා. උදාර ඉරියාපතේ කැඩෙනවනේ. මේ එක හැල්මේ ටිකට ඇවිදගෙන යනකොට සමාධිය තියෙනවා. ඉරියාපතේ මාරු වෙනවනේ හැරෙනකොට ගිහිලා අනිත් පැත්ත හැරෙනකොට කැඩෙනවා. ඉතින් අන්නේකට සමාධියට කැමති එක්කන අර දිගටම සක්මන් කර කර කර යන්න තියෙනවා නම් කැමති. එයා හැරෙන්න වෙන එක අනවශ්‍ය කරදරයක්. අර ඇතිච්ච සමාධිය බාධා වීමක් කියලා හිතනවා. ඉතින් ඒ නිසා සාමාන්‍ය සක්මන් හදනකොට කියනවා සමාධියට කැමති එකන දිග සක්මන් හදනවා. සාධම් සක්මන් දෙත සක්මන් මළුව කෙටිනම් ඒකදී සමාධිය නෙවෙයි ඇති වෙන්නේ වීර්යය. මොකද හැරෙන ප්‍රමාණය වැඩි, ඇවිදින ප්‍රමාණයට සාපේක්ෂව ඒ නිසා මධ්‍යම ප්‍රමාණයට සක්මන හදනකොට කියනවා සාමාන්‍ය අඩි 45ක් විතර වගේ 60ක් විතර සාමාන්‍ය කියනවා. 60 11 90ක් විතර වෙච්චාම ඒකට කියනවා සමාධියට බරයි කියලා සංකල්පන. අඩි 20 30 වෙනකොට සමාධිය එනවා අඩුයි, වීර්ය වෙනවා වැඩි. එනිසා මේ සක්මන් පෙතේ දිගපල්ල සාමාන්‍ය භෞතික විද්‍යාව හැටියට කියනවා. දිග සක්මන එක දිගට ගමන් කරන සමාධිය වැඩිනවා, ළඟ ළඟ හැරෙනකොට වීර්ය වැඩෙන්නේ සමාධිය කැඩෙනවා කියලා. ඉතින් මෙන්න මේ අදහසේදී යෝගාවචරය සක්මන් කරගෙන යනකොට ඉස්සරහට එන හැරෙන්න වෙන එක බාධාවක් වශයෙන් සලකන්නේ සමාධියට තියෙන තැදි කැමැත්ත නිසා. නමුත් සරුවචන් වහන්සේනේ අපට කියන්නේ සක්මන් කරනකොට සමාධිය හදන්නත් ඕනේ ඊට පස්සේ ඒක හැරෙනකොට අර ගිනිච්ච සමාධිය කඩා ගන්න නැතුව අර ගිනිච්ච සතිය කඩා ගන්න නැතුව හැරෙන්නත් ඕනේ. ඒ කියන්නේ මේ සතිය මේ සමාධිය අපි වඩන එක විවිධ බාධක ධර්ම මැද විවිධ දුෂ්කරතා මැදදී අරසකිරීමේ ශක්තිය හරහා තමයි සති සම්පජඤ්ඤය වැඩෙන්නේ. ඉතින් ඒ නිසා මේ යෝගාවචරය සක්මණ කෙලවරට යනකොට දැනගන්නවා දැන් ඔන්න මං හදාගෙන තියාගෙන ඉන්න ශක්තිය කැඩෙන්න ඉඩ තියෙනවා දැන්. අඩු වෙන්න ඉඩ තියෙනවා. මං හදාගෙන තියෙන තනවාඩාන යන සමාධියත් කැඩෙන්න අඩු වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒක බුදුහාමුදුර අපිට දීලා තියෙන අභ්‍යාසයක් නේ. ඒ නිසා බලන්නවා උත්සාහ කරලා මේ ඉරියව්වේ ගිහිල්ලා එවිදින ඉරියව්වේ ඉඳලා හැරෙන ඉරියව්වට ඉරියාපතේ මාරු වෙනකොට මේ සතියේ නොකැඩෙන්න මේ තියෙන එකලස මේ සමාධියේ නොකැඩෙන්න මම මොකද්ද කරන්න ඕනේ කියලා. ඒ සඳහා ලොකු ස්වාමීන් වහන්සේ පාවිච්චි කරපු වචනේ තමයි දැන් මෙතන කැඩෙන තැනක් බව දැනගෙන සූදානම් වෙලා යන්න. හරියට අපි නිරෝගී තැනක ඉඳලා ලෙඩ තියෙන තැනට යනකොට අපි එන්නතක් අරගෙන යනවා. ඒ තියෙන ලෙඩේට ආසාදනයක් ඇති නොවෙන්න. ඊට පස්සේ අපි දන්නවා ඒ එන්නත ශරීරයේ තියෙන තාකල් ප්‍රතිදේ හැදිලා ඒකෙන් ප්‍රතිශක්තියක් ආපු නිසා විස බීජ සායන ප්‍රමාණයක් කාට ලෙඩ වෙන්නේ නැහැ කියලා. අන්න වගේ මේ යෝගාවචරය සමාධිය කැඩේ සතිය කැඩේ කියලා බය වෙනවා වෙනුවට එවැනි අභියෝගතා අවස්ථාවලට සූදානම් ශරීරයෙන් ඉදිරියට යනවයි කියලා කියන්නේ සෙල්ලක්කාර වැඩක්. ඒක ටිකක් සම්ප්‍රදාය කඩාගෙන යන එකක්. එතනදි පෙන්වන්න පුළුවන් එයා මේ ගත්ත සමාධිය සති සම්පජඤ්ඤය වැඩි වීම සඳහා ආයෝජනයක් කරනවා කියන එක. ඒක නිසා කියන්න පුළුවන් මේ එක ඉරියව්වේ යනකොට ඒකේ තියෙන වම දකුණ බලාගෙන හෝ නැත්නම් පරියන්කේ ඉන්නකොට ආස්වාස් ප්‍රසවාසය බලාගෙන හෝ එක දිගට අනේක අපි తాවකාලික වර්ණකොත් ඒක තමයි සතිය කියන්නේ කියලා. දැන් මේ පරියංකේ ආස්වාද ප්‍රසවාස බලානින්න එකට පාට සද්දයක් ඇහෙනකොට අන්න අරමුණ මාරු වෙනවා. සක්මන් කරන එක නැහැල්මේ ගිහිල්ලා හැරෙනකොට ඔන්න ඉරියාපතේ මාරු වෙනවා. අන්නේ වෙලාවේදී අර තිබිච්ච தত্ত্বයෙන් ගොඩාක් පිරෙහෙන්නේ නැතුව හැකි තාක් දුරට ඒ තිබිච්ච සතිය පරියංකේදී නම් ආනපානින් කැඩලා සද්දයකට යනකොට හිත සම්පූර්ණයෙන් කඩා ගන්න නැතුව බලන්න ඕන උත්සාහ කරලා ඒ සද්දේ ඇහෙද්දිත් මට සතිය පොඩ්ඩක් තියනවාද කියලා බලන්න බැරිද? ආනපාන තියනවාද කියලා බලන්න බැරිද? ඉඳගෙන ඉන්න ඉරියව්ව දිහා බලන්න බැරිද කියලා අර සද්දේ ඇතුණයි කියලා සද්දෙත් එක්ක රණ්ඩු කරගෙන බැනවැද ගන්න හදනවා වෙනුවට ඒ සද්දේ තියෙද්දිම සතිය තියනවාද සමාධිය තියනවාද ඉරියව්වට යන්න පුළුවන්ද කියලා බලනවා නම් ඒකෙදී කියන්නේ ඉරියාපත සංදීයේදී සූර වෙනවා කියන්නේ. ඉරියාපත සංදියට සූදානමින් යනවා කියලා. අන්නේ ඉරියව්වක ඉන්නකොට තියෙන සතිය නම් ඉරියාපත සංදියේදී ඇති වෙන මේ සූරකමට සම්පජඤ්ඤය කියලා බුදුහාමුදුරුවෝ පාවිච්චි කරනවා. ඉරියව්වකින් ඉරියව්වකට මාරු වෙනවා. අරමුණෙන් අරමුණට මාරු වෙනකොට. ඉතින් ඉස්සල්ලා අපි ඒකාකාර ඉරියව්වක ඒකාකාර අරමුණක සමත සමාධිය වගේ වඩලා ඒක විපස්සනා කරනවා වගේ කියලා කියන්නේ ඒකට ස්වභාවයෙන්ම තුන බාධා ආවට පස්සේ ඒකට ඉසాత වෙනගෙන අනේ අපේ කියලා අඬනවා වෙනුවට අච්චරම බැරි වුණත් යම් ප්‍රමාණයකට මේක සත්‍ය පවත්වන්න බැරිද? අර තියෙන සතිය ටිකක් හරි බේර ගන්න බැරිද කියලා සූරකමක්, දක්ෂකමක්, පුරුබුහුතිකමක් තියෙනවා නම් ඇත්තටම ඒක තියෙන හැම කෙනා ගාම තියෙනවා. මෙන්න මේ අත්දැක බැලීමට කියනවා සතිය සම්පජඤ්ඤයක් වඩපත් කිරීම කියලා. මේකට තමයි ඥානය කියලා කියන්නේ. ඒ වගේම සක්මණේ හැල්මේ යන ගමන් සතිය තියෙනවා. සාමාන්‍ය ප්‍රමාණයක් දන්නවා. එතන සමාධියක් තියෙනවා. එයා බය වෙලා හැරෙන්නේ නැතුව දිගටම යන්න හදන වෙනුවට මේ සක්මන කෙලවරදී හැරෙනකොට ගෙනිච්ච සතිය සමාධිය කඩා ගන්න නැතුව නැත්නම් 100ක්ව බිඳ ගන්න නැතුව යම් ප්‍රමාණයකට සතිය සම්පජාඤ්ඤය රකින්න උත්සාහ කරන සතිය සමාධිය ඉරියව්ව රකින්න උත්සාහ කරන සම්පජාඤ්ඤය කියන්නේ. ඒකට කියනවා ඉරියාපත සංදීයේදී ශූර වෙන හැටි. මේක තමයි අපේ ජීවිතයේ තියෙන විවිධාංගීකරණයේදී মালටි ටාස්කින් වලට පුරුදු කරන හැටි. එහෙම නැත්නම් අපිට ජීවිතයේ තියෙන අභියෝගවලදී සතිය 100%ක්ම කැඩෙන්න දෙන්නේ නැහැ. හැබැයි තිබුණ විදිහටම රැකෙන්නෙත් නැහැ. මෙන්න මෙතෙන්දී කොච්චරක් බේරගන්න පුළුවන්ද කියන දේ එන්න යම් ප්‍රමාණයක් යාට ඒ වෙනකොට සතිය තියෙනවා. යම් ප්‍රමාණයක් ඒ වෙනකොට සමාධිය තියෙනවා. යම් ප්‍රමාණයක් යා ඉරියව්ව හුරු කරගන්න තියෙනවා. ඊට පස්සේ ස්වභාවයෙන් මතුවෙන යම්ම හෝ අභියෝගයකදී මම ඔක්කොම කැඩුනා කියලා හිතරක් කරගෙන පශ්චාත්තාප වෙනව විනුවට යම් ප්‍රමාණයක් මේක අරසා කරන්න පුළුවන්ද කියලා අභියෝගශීලීව විප්ලවකාරීව ඒක දිහා බලන්න යන කෙනාට විතරයි කෙලස් කැපීමක් සිද්ධ වෙන්නේ. අනේ කොහොමද මතක තියාගන්න මේ අභියෝගයක් ඉදිරිපිට ඒකට දක්වන සූර භාවය හරහා විතරමයි කෙලස් කැපෙන්නේ. අභියෝගයට හැංගිලා ඉබ්බකට ඇතුළට ගියා වගේ රැකගෙන හිටියට කෙලස් කැපීමක් වෙන්නේ. ඒ නිසා පුත්‍රජානංශය සඳහන් කරනවා ධ්‍යාන සමාපත්තියක රූප ධ්‍යාන වේවා රූප ධ්‍යාන වේවා. ඒකට මේ යෝගාවචරය කියනවනම් මම මේ Brahmacharya රකින්නවා මම මේ හරපද්ධතියක් හොයනවා මම කෙලස් කපනවායි කියලා උන්නට කෙලස් කපනවා කියන නම්බෝනා ලැබෙන්නේ නැහැ. ඒ නිසා වෙත පැමිණෙන දුකට මූණ දීමට යම් ප්‍රමාණයක සතියක් යම් ප්‍රමාණික සමාධියක් යම් ප්‍රමාණයක මේ ඉරියාපතය පාවිච්චි කිරීමක් දන්න කෙනා ඒ වෙනකොට උපේලා තියෙන මේ ටික කැප කරලා තමයි ඊට වැඩිය බලවත් වූ සතියක් ඊට වැඩිය බලවත් වූ සමාධියක් ඊට වැඩිය බලවත් විදියට ඉරියාපත සංජීවකදී කටයුතු කරන්න පුරුදු වෙන්නේ අන්න ඒ අභියෝගයේදී පමණයි කෙලස් කැපීම සිදු වෙන්නේ ඒ නිසා කෙලස් කැපෙන හැම වෙලාවකම ඒ යෝගාවචරයට තේරෙනවා තමන්ගේ රුචි අරුචිකමට පොඩ්ඩක් පහර වදිනවා. අපි මෙතෙක්කත් කරගෙන කියන පෞරුෂත්වයට පොඩ්ඩක් පහර වදිනවා. අපේ තියෙන කර්ම ශක්ති එනවා එළියට. තෝ කඤ්ඤම් මරඤ්ඤම් කියාගෙන වද දීගෙන නින්දාරපත් කරගෙන වේදනා කරගෙන එනවා. ආන්නේ එන වෙලාවේදී පසෙන් පතර දුවනවා වෙනුවට මේ එන කර්මයේදී මේ එන දුෂ්කරතාවේදී අලුතෙන් කර්ම රැස් කරන්න යන්න එපා මේ කර්මයට දොස් කියලා. කර්මෙත් එක හිත නරක කරගෙන. මට කොච්චරක් මේක දරාගෙන ඉන්න පුළුවන්ද? මට කොච්චරක් මේක විනිවිදින්න පුළුවන්ද? මට කොච්චරක් මේ විවිධ දුෂ්කරතා යටතේදී සති සම්පජාඤ්ඤය රකින්න පුළුවන්ද කියලා බලන කෙනාගේ ඒ සමාධියේ තියෙන ධිට්ඨ ධම්ම සුඛයට වැඩිය සති සම්පජාඤ්ඤය දෙක වර්ණගෙන ගතියි. සති සම්පජඤ්ඤ දෙක මම පාවිච්චි කරන වචනේ තමයි විවිධාංගීකරණය වෙන එක. එන්න පටන් ගන්නවා. මේක මේ විස්තර කරනකොට නම් ගොඩක් වචන අවශ්‍ය වෙනවා. නමුත් මේ සිංහලයේ වචනයක් කියනවා පැමිණි දුක් පැණි රහයි කියලා. අපි ළඟට දුකක් එන්නේ අපි නිවන් දක්කන්නයි. ඒ එන දුක මගාරවන්න හදනවා නම් ඒක සාසන විලෝමයක් නෙවෙයි. නමුත් ඒක මේ සමාධි සුඛය සුඛයේ යම් ප්‍රමාණ නැත කරන්න පුළුවන් නැත කළ යුතු වෙලාවලුත් තියෙනවා. නමුත් එතෙන්දි කෙලස් කැපෙන්නේ නැති බව තේරුම් ගන්න. කෙලස් කැපෙනවා නම් Tamanට ආපු කර්මය නැත්නම් Tamanට ආපු අස්වාභාවික චෝදනාව. එහෙම නැත්නම් චිත්ත පීඩාවක්. එහෙම නැත්නම් මොකක් හරි නොමනා දෙයක්. ආවට පස්සේ 100%ක්ම සතිය පවත්වන්න බැරි වුණාට ඒක හරහා ඒ විනිවිදලා විපස්සනා කරලා යම් ප්‍රමාණයක සතියක් මට මේ සිද්ධියේදී මුල දැක ගන්න පුළුවන් වුණා මේකේ මැදදී මම සම්පූර්ණ විනාශ වෙන මට්ටමට ගියා නමුත් අගට යනකොට මට ආයෙ හුස්ම ගන්න මට්ටමට පුළුවන් වුණා කියලා ගණන් වෙත පැමිණෙන වේදනාවක හට ගැනීම දකින්න. අපි කියමු දුක් වේදනාවක් නේද? හටගන්ම දකින්නකොට ඒකට නදකින්න පතන් කියලා චිත්ත පීඩ ඇති කර ගන්නව වෙනුවට මම ඉල්ලලා නෙවෙයි මේ කාවේ. ඒක කර්මානුරූප වෙනදී. මම බලනවා ඒක තියෙද්දි මගේ සතිය යම් ප්‍රමාණයකට ගැට ගහ ගන්න පුළුවන්ද කියලා. යම් ප්‍රමාණයකට සමාධියකට ගහ ගන්න පුළුවන්. නැත්නම් යම් ප්‍රමාණයකට අඩු ගන්න ඉරියව්වවත් ඉන්න පුළුවන්ද කියලා. ඒ දුකේදී මේ දුක දැන් එන්නේ වැඩෙනවා. අර පැමිණෙනකොටම අපි මූණ පැංගිරි ඇහැට පැංගිරි වීති කරා වගේ අපි පස්ස ගන්න එකපාරට. දැන් දුකේ ඉන්නකොට මේක ක්‍රමයෙන් අපි කොච්චර වීර්ය කරා කොච්චර සතිය තිබුණා කොච්චර ඉවසීමේ ශක්තියද මේක වැඩි වැඩි වැඩි වැඩි එනකොට මේක දිහා බලාගෙන ඉන්න පුළුවන් ශක්තිය තමයි තපස කියලා කියන්නේ. භ්‍රමචර්ය කියලා කියන්නේ. සල්ලේකේ කියලා කියන්නේ. කෙලස් කපනවා කියලා. ඒ වෙලාවේදී අපි මේ පැන්ඩෝල් ගාණ්ඩයි එහෙම නැත්නම් ඇනස්තීෂියා ගාණ්ඩයි එහෙම නැත්නම් ඇනල්ජසික් බෙහෙත් ගගා තටම තටම භාවනා කරනවා කියලා කියන්නේ උගුරට රබෙත් බීම. නිසා වෙත පැමිණෙන දුකේදී මං කියන්නේ දුක ඊළඟන කණ්ඩේ කියලා. ඒක එක අත්කිලමත අනුയോഗයට යනවා. Taman වෙත පැමිණෙන දුකේදී වෙනද චෝදනා කර දැන් චෝදනා කරන්නේ නැත්තම්. එහෙම නැත්නම් මේක තමයි තපස කියන්නේ. මේ ලැබී අතේ තියෙන සමාධිය, අතේ තියෙන සතිය, අතේ තියෙන දේ මම මේ කැප කරලා මේක වැඩෙන්න හදනවා කියන ඒ යෝගාසන හොඳට තේරෙන්න පටන් ගන්නවා. වෙනද චෝදනා කරන මට්ටමේ වේදනා අද අභියෝගතා පරීක්ෂණයට ගන්නවා මිසක්කා. ඒකට කරාරින්න යන්නේත් නැහැ. ඒ විදිහට මොන දෙන්න දෙන්න දෙන්න අර ප්‍රතිශක්තිය වැඩෙනවා. ඊවසීමේ ශක්තිය වැඩෙන පටන් ගන්නවා. මෙන්න මේක විතරමයි යෝගාවචරණ තීරණේ Taman දැන් එලෙය ඉක්මවල හරපද්ධතියට යනවා කිය. මම කෙලින්ම ඒ මොකද අපේ පළවෙනියෙන්ම අවබෝධ කළ යුතු සත්‍ය තමයි දුක්ඛ සත්‍යය. ඒ දුක්ඛ සත්‍යයටයි දැන් යන්නේ. ඉස්සර මම පුංචි වේදනාවට පුංචි හිරියරේට චෝදනා කරා. දැන් නැහැ. දැන් ඒව ගණන් ගන්න. ඊට ටිකක් ලොකු වේදනාවක් ආවත් චෝදනා නොකර පැමිණි දුක් පැණි රහයි කියලා. දරාගෙන ශක්තියට ගියාම එයාට තේරෙනවා මේ විනෝදාංශي. එනතම මේ එන දෙයට මුහුණ දීම හරහා එලේ විනි විනිවිදගෙන හරේ පැත්තට යනවා වගේ දුක්ඛ සත්‍ය පරිඥය ශක්තියට යනවා. හැම පැමිණෙන දුකක්ම විවසලා එහෙම නැත්නම් අපි කිව්වොත් එහෙම මරණාන්තික දුක දක්වා එන හැම දුකක්ම ඉවසීමේ ශක්තිය සතිය නැති කෙනාට නෑ සමාධිය නැති කෙනාට නෑ ධර්මයේ දන්නේ නැති කෙනාට නෑ සත්පුරුෂ ධර්ම අහලා නැති කෙනාට නෑ බය කෙනාට නෑ ඒකට හොඳ සතිය සමාධිය සත්පුරුෂයන් ඇසුර බණ අහලා සූදානතරයෙන් ගියොත් තාහන තේරෙන පටන් අර ගන්නවා ගන්න ගන්න ප්‍රයත්නයේදී වේදනාවක් ඇති වෙන හැටි ගැන හොඳ කලකොල නැතුව විස්තරයක් කියන්න පුළුවන් ඒක උප ဋ ාණය වෙනවා එන්ටෙන්ටෙන්ට නැගලා යනවා නැගලේ අද්දි දන්නවා දැන් මේ මේ පිහිය කරන කකුලේ පෙත්ත පෙත්ත පෙත්ත පෙත්ත කපනවා. ඒ තමයි බලාගෙන යොසගෙන ඉන්නවා. මේ දුක වැඩි වෙනවා. දැන් හොඳටම ඉන්නලා පලහනවා වගේ. පෙත්ත පෙත්ත කපනවා වගේ. ඒ දුක දැනෙද්දී ඒක බලාන ඉඳලා කියන මේ Brahmacharyaත් නේ මම මේ කරන්නේ ලාභයට සත්කාරයට සම්මාන සිලෝකෙට නෙවෙයිනේ. එහෙම නැත්නම් කාට හරි අඳුර පාලා කියන්නත් නෙවෙයිනේ. ඒ නිසා මේ දුක පැමිණි දුක වෙත මූණ දීලා කටයුතු කරනකොට කාටවත් මාන්නයක් ඉන්නේ ඒක පිළිබඳ මාන්න වෙන්න නෑ ඕන ලැජ්ජ වෙන්නයි වෙන්නේ. මට වෙන්දට වැඩිය දුක් ප්‍රවසන්න පුළුවන් කියලා අපිට අnder පාන්න බෑ. ඊට පස්සේ මට වරේ වැඩි වැඩියෙන් දුක් වරෙන් කියලා තණ්හාව කරන්නත් බෑ මේකට. ඒකට මේකේ මම ඇති වෙන්නේ නැහැ. ඒක නිසා අපි මේ දුක මගාරවල ගන්න හැම දෙයකම තණ්හා මාන දිට්ඨිය ඇති වුණාට මේ අතවැරද්දේ මේ දුකේ මේ අමනාපේ ඒකට මේ මූණ දෙන ගතිය ආවට පස්සේ ඒක ගැන සත් දැකලා සතුටු වෙන්න පුළුවන් උත්මේක ඉන්නවනම් බුදුහාමුදුරුවෝ විතරයි.